ජනවාරි මාසේ 8 වෙනිදා වෙනකොට ජනාධිපතිවරණයේදී රට දෙකට බෙදුණා. මහින්ද මහත්තයාව ජයග්‍රහණය කරන්න ඕන අය මහින්ද මහත්තයා වටා පෙළ ගැහුණා. මහින්ද මහත්තයා පරාද කරන්න ඕන බලවේගය වෙන පිළකට ගොඩ ගැහුණා. ඔය දෙක තමයි තිබුණේ. දැන් මේ පාර්ලිමේන්තු ඡන්දය නැවත එනකොටත් නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ඡන්දයට ඉදිරිපත් වීමත් එක මේ ඡන්දයත් ආපහු ජනාධිපතිවරණය වගේම මහින්ද පරද්දන්නයි මහින්ද දිනවන්නයි පෙළගැහිච්ච ඡන්දයක් බවට පත් වුණා. ඒක තමයි මේකේ උනේ. ඒ තුල ඇත්තටම අපිට ඉතුරු වෙච්ච ඡන්ද ප්‍රමාණය අඩුයි. ඒක තමයි මේ ප්‍රතිඵලයට කාරණේ.